බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ඊළඟට අහලා තියෙනවා නිස සමාදන් වෙනවා යන්නේ තේරුම කුමක්ද? ඒක ඉතින් අපේ මේ කතාවට අදාළ නැහැ. නමුත් නිස සමාදන් වෙනවා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාට තියෙන කාරණයක්. එතකොට පැවිදි වෙන ස්ත්‍රී හෝ පුරුෂ හෝ ඕනෑම කෙනෙකුට ගුරුවරයා ඇසුරු කොටගෙන ගුරුවරයාගේ අවවාද අනුශාසනා යටතේ පවතින කාලය හඳුන්වන්නේ නිස සමාදම්යෙන් කියලා. එතකොට නිශ්‍රය කොටගෙන දැන් උපනිශ්‍රය නිශ්‍රය කියලා කියන්නේ ඇසුරු කොට ඇසුරු කොට පවතිනවා කියන එක. එතකොට වැඩිහිටි ගුරුවරේ ඇසුරු කොට පවතින්නට ඕනේ. ඒ මොකද අර හික්මෙන කාලය. මේ මූලිකව විනය ධර්මය ඒ පැවිද්දාගේ ආචාර ධර්ම පැවිද්දාගේ ශික්ෂණය මොකද අර ගිහි ආකල්ප වලින් එයා පරිවර්තන වෙන්න ඕනේ පැවිදි චින්තනයට පැවිද්දෙක් හැටියට හිතන්න පැවිද්දෙක් හැටියට වැඩ කරන්න පුහුණු වෙන්න ඕනේ. ඒක නිකම්ම ඇති වෙන්නේ ඒක ගුරුවරයෙක් යටතේ පුහුණු කරන්න ඕනේ. ඒතර උපසම්පදා වුණාට පස්සෙත් අවම වශයෙන් අවුරුදු 5ක් අනිවාර්යයි උපසම්පදා භික්ෂුවකට ගුරුවරයෙක් අසුරු කොටකට වාසය කරන්න ඕනේ. ඒක තමයි නිස සමාදම් වෙන කාලයයි කියලා කියන්නේ. ඒතර අවුරුදු 5 ඉක්ම ගියාට පස්සේ ගුරුවරයා නිර්දේශ කරනවා නම් විතරයි යාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතිනම් දුර්වලයි නම් ගුරුවරයා කියනවා නම් ඔබ ජීවිතාන්තය දක්වා ගුරුවරයාගේ අසුරේ පවතින්න ඕන කියලා එහෙම පවතින්න ඕන. එහෙම එකක් මේ ශාසනය කියන්නේ. අද මේ ධර්මයේ විකෘති කරන විනය විකෘති කරන සංස්කෘතිය විකෘති කරන ඔය භික්ෂුන් වහන්සේලා අරගෙන බලන්නේ කාටවත් ඒ විදිහේ පැහැදිලි ගුරුවරයෙක් ඇසුරු කරලා මහානකමට අදාළ ශික්ෂණය සංවරය ඉගෙන ගැනීම පිළිබඳ එහෙම පුරුද්දක් නැහැ. ඒ වගේම ගුරුවරයෙක් කියන දේ අහන්නේ නැති ගුරුවරයාගෙන් ඉවත් වෙච්ච ගුරුවරයාට චෝදනා කරලා නිග්‍රහ කරලා අභියෝග කරපු අන්න ඒ වගේ චරිත තමයි ගොඩක් වෙලාවට අද මේ ධර්මයේ විනය සංස්කෘතිය විකෘති කරමින් යන්නේ. ඒ නිසා මේ මහානකම කියන එක කෙස් කපලා සිවුර පෙරවගත්තු පමණින් පිහිටන එකක් නෙමෙයි. ඒක මහානකමේ බාහිර ස්වરૂපය හිත පැවිදි කරගන්න පැවිද්දාගේ චින්තනය පැවිද්දාගේ ආකල්පය පැවිද්දාගේ කාර්යභාරය ඒ වගේම මේ પરම්පරාවෙන් પરම්පරාවට මේවා අරන් යවිත් තියෙන විදිහ ඒවත් එක්කයි මේක සාසන ප්‍රතිපදාව මේකට කියන්නේ සිවුරු චීවර પરම්පරා කියන්නේ ගුරුවරයාගෙන් ගෝලයාට සිවුර යන විදිහට. ඒතකොට සිවුර යනවා කියලා කියන්නේ ඒකත් එක්ක තමයි අර සංස්කෘතිය සදාචාරය ඒ විනය ශික්ෂණය සංස්කෘතිය ඔක්කොම ටික යන්නේ. ඉතින් එහෙම තමයි මෙතෙක් කාලයක් මේවා නොනැසී පැවතුනේ. දැන් ඉතින් එහෙම නැහැ. ඒවා පාරම්පරික ඒවා එමෙ යල් පැනපුවා. ඒවා මේ හදාගත්තුවා. බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙමෙයි කියලා මහා විසරදේව වගේ අරවා විවේචනය කර කර Tamanට ඕන දෙයක් කරනවා. ඉතින් ඒ ශාසනයේ විනාශයේ සලකුණු, පරිහානියේ සලකුණු. එනිසා නිස සමාදම් වීම කියලා කියන්නේ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් අසුරු කරමින් ධර්ම විනය සහ පැවිදි චර්යාව පැවිදි ආකල්ප පුහුණු කිරීමේ කාලය ඒ අසුරු කොට වාසය කරනවා කියන එකයි මෙස සමාදන් වෙනවා. ඔසලයි ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් කියලා කියනවා අපිත් ඒක අහලා තිබුණේ නැහැ ඊට ඉස්සෙල්ලා.